ආයිබෝවන් ගැඹුරු විමසුමේ අද කතාබහට අපි තෝරගත්තේ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක්. ඔව්, ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ එන චූලසාරෝපම සූත්‍රය. ම්ම්. ඒ කියන්නේ හරය හෝ අරටුව පිළිබඳ කුඩා දෙසුම. ඇත්තට මේ නමෙන්ම යම් අදහසක් යනව නේද? අනිවාර්යයෙන්ම. හරය හොයන එක ගැන තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේ අපේ අරමුණ වෙන්නේ මේ සූත්‍රය ඇසුරෙන් බුදුආමදුව දේශනා කරපු අධ්‍යාත්මික මාර්ගයේ ඇත්ත හරය මොකක්ද? අර මතු පිටින් පේන දේවල් වලින් ඒක කොහොමද වෙන් කරලා අඳුරගන්නේ කියලා ගැඹුරෙන් ටිකක් විමසලා බලන එක. හොඳයි. ඒකවල මේ සූත්‍රය දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී. ඔව්. එතනට එනවා පිංගල කොච්ච කියලා බ්‍රාහමණෙක් යා බුදුවහන්සේව මුණගැහෙන්න තමයි එන්නේ. හ්ම්. එයාට තිබුණ ප්‍රශ්නේ මොකක්ද? එයාගේ ප්‍රශ්නේ තමයි ඒ කාලෙට පර ප්‍රසිද්ධ ආගමික නායකයෝ හිටියනේ පූර්ණ කස්සප, මක්කලි ගෝසාලා වගේ අය. ආ. ඔව් ඔව් අර ශ්‍රමණ බ්‍රාහමණයෝ. අන්න ඒ අය. ඉතින් පිංගල ගොච්චි අහනවා ස්වාමිනී මේ අය ඇත්තදම Taman ඔය කියන දේවල් Tamanගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කියන දේවල් ඇත්තදම අවබෝධ කරගෙන දින්නේ කියලා. ඒක ඇතරම හොඳ ප්‍රශ්නයක් නේද? ඒ කාලෙත් විවිධ මත දරපු අයෝ හිටියනේ. ඔව්. ඒකෙන් භාග්‍යවතුන් වහන්සේ එතනදී හරි අපූර්ව දෙයක් කරනවා. උන්වහන්සේ කියනවා බ්‍රහ්මණිය ওই ප්‍රශ්නේ අතාරින්න ඒ අය අවබෝධ කරගත්තත් නැතත් ඒකෙන් ඔබට වැඩක් නැහැ. මම ඔබට ධර්මීය දේශනා කරන්නම් කියලා. ආ. ඒ කියන්නේ කෙලින්ම අනුන්ගේ දේවල් විවේචනය කරනවට වඩා Tamanට වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරනවා. හරියටම හරි. ධර්මය අහන්න කියනවා. ඊට පස්සේ තමයි මේ අරටුව සොයන කෙනාගේ උපමාව දේශනා කරන්න පටන් ගන්නෙ. අපි උපමාවට යමු එහෙනම්. ඒක තමයි මේ සූත්‍රය හරය වගේ නේද? ඔව්. උපමාව මෙහෙමයි. අරටුවක් කියන්නේ ගහක සාරවත්ම කොටස හොයන කෙනෙක් ඉන්නවා. එයා දකිනවා විශාල හොඳට වැඩුණු හරයක් තියෙන ප්‍රවාහන් කියලා හිතෙන ගහක්. ඉතින් එයා ඒ ගහ ළඟට යනවා. ඔව්. ගිහිල්ලා එයා මුලින්ම කරන්නේ අරටුව හොයන එක පැත්තක තියලා ඒ ගහේ තියෙන කොළ අතු ටිකක් කඩාගෙන යනවා. ගිහින් හිතනවා හරි මම අරටුව ගෙනාවා කියලා. කොලාතු අරගෙන ඒක අරටුව කියලා හිතනවා. අන්න ඒකයි. දැන් මේක අධ්‍යාත්මික පැත්තට ගලපනවා බුදුහාමුදුරුවෝ. කොහොමද ඒක වෙන්නේ? කවුරු හරි කෙනෙක් ශ්‍රද්ධාවෙන් හිත පහදවගෙන ගිහි ජීවිතය අතෑරලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. මිනිස්සු ගරු කරනවා සැලකනවා. ඕ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ. ඉතින් එයා ඔන්න ඔය ලාභ සත්කාර කීර්තිය ලැබුණම ඒකින්ම සෑහීමකකපත් වෙනවා. ආ මම හරි කියලා හිතනවා. ඒකෙන් උඩඟු වෙනවා. අනිත් අයටත් වඩා Taman ලොකුයි කියලා හිතනවා. එයා පැවිදි උනේ මොකටද කියන මුල් අරමුණ අර නිවන කියන එක අමතක කරලා දානවා. ආ එතකොට අර කොලාතු අරන් ගියා වගේ කියන්නේ මේ ලාභ සත්කාර කීර්ති කියන මතුපිට දේවල්ට රැවටිලා ඒක තමයි පැවිදි ජීවිතයේ සාර්ථකත්වය කියලා හිතන එක. හරියටම හරි. භාග්‍යවතුන් වරම්සේ දේශනා කරනවා මහණෙනි මේක හරියද අර අරටුව හොයන්න ගිය කෙනා කොළතු අරන් ගිගින් අරටුවේ කටයුතු ඉෂ්ට වුණා කියලා හිතුවා වගේ කියලා. ඒක අරටුව නෙවෙයි. හරි. එතකොට පොළවඩි අධියර ඊළඟට මොකද වෙන්නේ? අර උපමාවේදී. උපමාවේදී අර පුද්ගලයා තේරුම් ගන්නවා ආ නෑ කොළතු කියන්නේ අරටුව නෙවෙයිනේ කියලා. එයා ආයෙත් යනවා අර ගහ ළඟට. හ්ම්. ගිහිල්ලා මේ පාරයා ගහේ පොතු ටිකක් ගලවගෙන යනවා. ගිහින් හිතන ආ මේක තමයි අරටුව කියලා. කොලාතු වලට වඩා පොත්ත ටිකක් ඇතුලෙන් තියෙන නිසා එහෙම හිතනවද දන්නේ? වෙන්න ඇති. ද මේක ආධ්‍යාත්මික පැත්තට ගලපමු. ඔව්. කලින් වගේම කෙනෙක් පැවිදි වෙලා අර ලාභ සත්කාර කීර්තිය කියන දේ අභිභව යනවා. ඒ කියන්නේ ඒවට ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. එයා ඊට වඩා උසස් දෙයක් වඩනවා. ඒ තමයි සීලවන්ත භාවය. ආ සීල සම්පත්තිය. පංචශීලය, අටසිල්, දසසිල් වගේ දේවල් රැකගෙන ඉන්න එක. ඔව්, එයා බොහොම හොඳට සිල්වත් ජීවිතයක් ගත කරනවා. හැබැයි එයා ඒ සීලවන්ත භාවයෙන්ම සෑහීමකටපත් වෙනවා. ඒ සීලෙන්ම උඩඟු වෙනවා මම හරිම සිල්වත්, අනිත් අය එහෙම නෑ කියලා තමන්ව උසස් කරගෙන අනිත් අයට පහත් කරලා සලකනවා. එතන නතර වෙනවා. ආ එතකොට ඒක හරියට අර පොත්ත අරන් ගිහින් ඒක අරටුව කියලා හිතුවා වගේ. අන්න ඒකයි. බුදුහාමුදුරෝ කියනවා සීල සම්පත්තිය කියන්නත් හරය නෙවෙයි ඒක හරියට අර ගහේ පොත්ත වගේ කියලා. ඒකෙනුත් උඩඟු වෙන්න එපා, ඒකෙන් නතර වෙන්න එපා. හරි. එතකොට කොලාතුත් නෙවෙයි පොතුත් නෙවෙයි. ඊළඟට අර පුද්ගලයා ආයෙත් තීරුම් ගන්නවා මේ පොතුත් නෙවෙයි නරටුව කියලා. එයා ආයෙත් යනවා ගහ ළඟට. මේ පාර එයා පොත්තටත් වඩා ඇතුලෙන් තියෙන කොටස අර එලය එහෙම නැත්නම් සූත්‍රය කියන විදිහද පෙග්ගු කියන කොටස අරන් යනවා. ඒ කියන්නේ අර පොත්තටයි අරටුවටයි අතර තියෙන සාමාන්‍යයෙන් අපි අභ්‍යන්තරලීයේ එහෙම නැත්නම් සමහර විට සිවිය වගේ කියන කොටස. ආ අර මු르දු ලී කොටස වගේ එකක්. ඔව් ඒක අරන් ගින් හිතනවා. හරි මේක තමයි අරටුව කියලා. දැන් මේක කොහොමද අධ්‍යාත්මික පැත්තට සම්බන්ධ වෙන්නේ? අර කලින් වගේම කෙනෙක් පැවිදි වෙලා ලාභ සත්කාර අභිභවගයා සීල සම්පත්තියත් එති කරගත්තා. දැන් ඊටත් වඩා උසස් තත්වයකට යනවා. ඒ තමයි සමාධි සම්පත්තිය. සමාධිය චිත්ත ඒකාග්‍රතාවය වඩන එක. ඔව්. එයා සිත එකඟ කරගන්නවා ධාන වගේ සමාධි තත්වයන්ටපත් වෙනවා. ඒ සමාධියෙන් ලැබෙන සුවය, ඒ මානසික සංසුන් බව, ඒක බොහොම ප්‍රණීතයි. ඉතින් එයා ඒ සමාධි සුවයෙන්ම තෘප්තිමත් වෙනවා. ආ මේක තමයි නිවනට යන පාර උපරිමය වගේ හිතනවා. ඒකින් උඩඟු වෙනවා. අනිත් අයව සමහරට සීලවන්ත අයව වුණත් පහත් කරලා සලකන්න පුළුවන්. මේගොල්ලොන්ට සමාධිය නැහැනේ කියලා. එතන නතර වෙනවා. ඒ කියන්නේ සමාධිය වඩන එකත් වැදගත් වුණාට ඒකෙන්ම සෑයීමකටපත් වෙලා උඩඟු වෙලා එතන නතර වෙන එකත් හරියනෙවි. හරි එකම හරි. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සමාධි සම්පත්තිය කියන්නේත් අරටුව නෙවෙයි ඒක හරියට අර ගහේ එලේ වගේ කියලා. හරි. දැන් සූත්‍රය මට මතක විදිහට ওই එළිය කියන එකට තවත් අර්ථකථනයක් දෙනවා නේද? ඥාන දර්ශනයත් එක්ක සම්බන්ධ කරලා. ඔව් ඔව් ඒක හරිම වැදගත් කාරණයක්. සමහර අවස්ථාවල මේ එලය කියන උපමාව සමාධියට වගේම ඊළඟට එන ඥාන දර්ශනයටත් යොදනවා. ඥාන දර්ශනය කියන්නේ මොකද? ඒ කියන්නේ සමාධිය දියුණු කරගෙන ගියාම යම් මට්ටමකට සිද පිරිසිදු වුණාම එයාට යථාර්ථය ගැන ධර්මය ගැන යම් දැනුමක්, යම් දැක්මක්, යම් අවබෝධයක් ඇති වෙනවා. ආ දේවල් තියෙන සැටියෙන් පේන්න පටන් ගන්නවා වගේ. ඔව්. යම් මට්ටමක ප්‍රඥාවක් පහළ වෙනවා. යථාභූත ඥාන දර්ශනයක් ඇතිලෙනවා. මේක දුකයි, මේක දුකට හේතුවයි වගේ යම් යම් දේව වැටහෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම ලොකු පියවරක් නේද? අනිවාර්යෙන්ම. හැබැයි අන්න එතන තුගුලක් තියෙනවා. ඒ මොකද? ඒ ලැබුණු ඥාන දර්ශනයෙන්ම, ඒ දැනුමෙන්ම, ඒ දැක්මෙන්ම සෑහීමකටපත් වෙලා හරි මම අවබෝධ කරගත්තා මම දන්නවා කියලා උඩගු වෙන්න පුළුවන් Taman අනිත් අයට වඩා උස්සස් අනිත් අය දන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. එතන නතර වෙන්න පුළුවන්. ආ. එතකොට ඒ ඥාන දර්ශනය කියන එකත් අර එළිය වගේ. ඒකත් අර අරටුව නෙවෙයි. අන්න ඒකයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ඥානේ දර්ශනේ ලැබීමත් අරටුව නෙවෙයි. ඒකත් හරියට අර එළිය වගේ. ඒකෙන් උඩංගු වෙන්න එපා, ඒකෙන් නතර වෙන්න එපා. හරිම ගැඹුරු නේද? මොකද ගොඩක් අය හිතන්න පුළුවන් ඥාන දර්ශනේ ලැබුණම හරි කියලා. ඒක තමයි. මේ උපමාදෙන් ඒක පැහැදිලි කරනවා. දැන් අර අරටුව හොයන නියම පුද්බලයා මොකද කරන්නේ? එයා ආයෙත් ගහ ළඟට යනවද? එයා තේරුම් ගන්නෝ කොළ අතුත් නෙවෙයි, පොතුත් නෙවෙයි, එලෙයත් නෙවෙයි අරටුව කියලා. එයා මේ ඔක්කොම පැත්තකට දානවා. දාලා එයා හරියටම අරටුව තියෙන තැන හොයා ගන්නවා. ඒ කියන්නේ ගහේ ඇතුළෙන්ම තියෙන සවිමත්ම සාරවත්ම කොටස. ඒක හොයාගෙන ඒක කපාගෙන යනවා. එයාට දැන් විශ්වාසයි මේක තමයි අරටුව මේකෙන් තමයි මගේ අරමුණ ඉටු වෙන්නේ කියලා. එතකොට මේක අධ්‍යාත්මික මාර්ගයට ගලපුවම ඒ කියන්නේ අර ලාභ සත්කාර සීලය සමාධිය ඥාන දර්ශනය කියන හැමදේම. ඔව් ඒ හැමදේම යම් යම් පියවරවල් යම් යම් දියුණු කරගත යුතු අංග. හැබැයි ඒ වායේ නතර වෙන්න හොඳ නැහැ. ඒවයින් උඩඟු වෙන්න හොඳ නෑ. ඒවා අනිත්‍යයි, ඒවා අතරමැදි දේවල් කියලා තේරුම අරගෙන ඒවායේ නොඑලි, ඒවායින් උඩඟු නොවි සැබෑ විමුක්තිය කියන අරටුව කරාම නොනෙවති ගමන් කරන එක තමයි කරන්න ඕනේ. හරි, පැහැදිලි. එතකොට දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි කිව්වා ඥාන දර්ශනයත් හරිය නෙවෙයි කියලා. එතකොට ඥාන දර්ශනයටත් වඩා උසස් උත්තරීතර දෙයක් තියෙනවනේ නේද මේ මාර්ගේ? අනිවාර්යයෙන්ම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒකත් මේ සූත්‍රයෙන්ම පැහැදිලි කරනවා. මොනවද උත්තරීතර තප්පයන්? උන්වහන්සේ දේශනා කරනවා ඥාන දර්ශනයට වඩා උතුම් උත්තරීතර දේවල් තියෙනවා කියලා. මුලින්ම සඳහන් කරනවා ධාන හතර ගැන. පඨම ධාන, ဒုတိ ය, තතිය, චතුර්ථ ධාන. ඕ ක්‍රමෙන් සිතේ එකඟ බව, සංසුන් බව සුවය වැඩි වෙන සියුම් වෙන සමාධි තත්ව හතර. මේවර සාමාන්‍ය සමාධියට වඩා ගැඹුරුයි. ඊටත් පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අරූපාවචර සමාධි ගැන. ආකාසානං ඡායතන විඥානං ඡායතන. ඉංචඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන මේවාරේ රූප කියන භෞතික දේවල් පිළිබඳ සංඥාවන් පවා ඉක්මවා ගිය බොහොම සියුම් ගැඹුරු සමාධි තත්ත්ව. මේවර රූපාවචර ධානවලටත් වඩා උත්තරීතරයි. ඒ කියන්නේ සමාධිය තවත් ඉහළ මට්ටම්. ඔව්. හැබැයි එතනිනුත් නතර වෙන්නේ නැහැ. ඊටත් වඩා උත්තරීතර තත්වයක් තමයි Nirodha Samapattiya. Nirodha Samapattiya. ඔව්. ඒකදී සිතුවිලි විතරක් නෙවෙයි වේදනා සහ සංඥා කියන දේවලුත් తాවකාලිකව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒක අතිශයින්ම ගැඹුරු සංසුන් තත්වයක්. ඒක ලබන්න පුරුවන් වෙන්නේත් අනාගාමි හෝ රහත් උත්තමයන්ට විතරයි. ඒක ඇත්තටම හිතාගන්න තමවුරු තත්ත්වයක්. ඔව්. ඒ වගේම මේ හැම දෙයකටම වඩා අවසාන වශයෙන් උන්වහන්සේ අවධාරණය කරනවා ප්‍රඥාවෙන් ආශ්‍රවක්ෂය කිරීම. ආශ්‍රවක්ෂය කිරීම. ඒ කියන්නේ කිලිසුම් සම්පූර්ණ නැති කරන එක. හරියටම හරි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ කෙලෙස් මුල් උදුරලා දාන එක ප්‍රඥාවෙන්. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කර ගැනීමේ නුවණින් මේ කෙලෙස් මුලින්ම උපුටා දාන එක. අන්න ඒක තමයි මේ මාර්ගයේ ඉහිළම තැන. එතකොට මේ ධාන, අරූපාවචර සමාධි, නිරෝධ සමාපත්තිය, ආශ්‍රවක්ෂය කිරීම කියන දේවල් අර කලින් කියපු ඥාන දර්ශනයටත් වඩා උත්තරීතරයි කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔව්. ඒක පැහැදිලිවම දේශනා කරනවා. ඒ නිසා ඥාන දර්ශනය ලැබලා උඩඟු වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒකත් අතරමැදි අවස්ථාවක් විතරයි. එතකොට මේ හැමදේම දිහා බැලුවම මේ බුදු සසර පැවිදි වෙලා මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන එකේ මේ අධ්‍යාත්මික ගමනේ සැබෑම හරය සැබෑම අරටුව විදියට බුදුන් වහන්සේ දකින්නේ මොකක්ද? සැබෑම හරය මේ ගමනේ අවසාන ඉලක්කය. මේ හැම දෙයකම බලාපොරොත්තු වෙන දේ තමයි උන්වහන්සේ දේශනා කරන විදියට අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය. ඔව්. අකුප්පාචේනි කම්පාණෝන ආපසට හැරෙන්නේ නැති නොසෙල්වෙන චේතෝ විමුක්තිය කියන්නේ චිත්ත විමුක්තිය මානසික නිදහස ඒ කියන්නේ අර ආශ්‍රවක්ෂය කරලා ලබන ආයේ කවදාවත් කිසිම කෙලෙස් බැඳීමකින් දුකකින් කම්පා වෙන්නේ නැති ස්ථිරසාර අවසාන මානසික විමුක්තිය ඒ තමයි අරහත් ඵලය හැම දෙයක්ම ඒ අරටුව හොයාගෙන යන ගමනේදී හමු වෙන සමහර විට පාවිච්චි කරන්න වෙන දේවල්. ඔව් ඒවා padi පෙළ වගේ වෙන්න පුළුවන්. නමුත් ඒවායි නතර වෙන්න බෑ. ඒවා අරටුව නෙවෙයි. අරටුව තමයි අර කිසිසේත්ම වෙනස් නොවෙන, නොසෙල් වෙන අකුප්පා චේතෝ විමුක්තිය. ඒක තමයි මේ බ්‍රහ්මචර්යාවේ හරය, ප්‍රතිලාභයේ සහ අවසානය. හරිම පැහැදිලි. ඉතින් අපි මේ කතා කරපු චූල සාරෝපම සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය සාරාංශගත ගලොත් ඒ තමයි අපි කරන ඕනෑම උත්සාහයකදී විශේෂයෙන්ම තමන්ගෙම දියුණුවක් අධ්‍යාත්මික හෝ වේවා වෙනත් අරමුණක් හෝ වේවා ඒකදී හම්බ වෙන අතරමැදි සාර්ථකත්වයන්. අර කොළ අතු, පොතු, එළය වගේ දේවල්. ඔව්. ඒ කියන්නේ මතු පිට පිළිගැනීම්, නීති රීති පිළිපැදීම විතරක් යම් යම් හැකියාවන් හෝ දැනුම ලැබීම වගේ දේවල් ඒවෙන් සෑහීමකටපත් නොවි, ඒවයි හිර නොවි. ඒ උත්සාහයේ ඇත්තම හරය, අවසාන ඉලක්කය, අර අරටුව මොකද්ද කියලා හඳුනාගෙන ඒ දෙසටම නොනැවති ගමන් කිරීමේ වැදගත්කම. හරියටම හරි. ඒක ජීවිතේ හැම පැත්තකටම අදාළ කරගන්න පුළුවන් පාඩමක්. මේ දේශනාව අහගෙන හිටපු පිංගල කොච්ච බ්‍රාහමණයාට මොකද උනේ අන්තිමේදී? යා පැහැදුනාද? එයා කොච්චර පැහැදුනාද කියනවනම් එයා බුදුන් වහන්සේට කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මේ කලේ හරියට යටට හරවලා තිබ්බ දෙයක් උඩ අතට හැරෙවුවා වගේ අඳුරේ හිටපු කෙනෙකුට පහනක් පත්තු කරලා පාර පෙන්නුවා වගේ මම්මුලා වෙලා හිටපු කෙනෙකුට පාර කිව්වා වගේ කියලා. හ්ම් ඒ තරම්ම පැහැදීමක් ඇති වෙලා. ඕ. එයා එදා ඉඳලම බුදුන්, දහම්, සංඝුන් සරණ ගිය, ඒකෙල තිසරණගත උපාසකයෙක් බවට පත් වුණා කියලා තමයි සූත්‍රයේ අවසානයේ සඳහන් වෙන්නේ. ඒක ඇත්තටම මේ දේශනාවේ බලය පෙන්눔 කරන දෙයක්. හොල්ලයි අපි මේ ගැඹුරු විමසුම අවසන් කරන්න කලින් අහගෙන ඉන්න අයටත් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? හොඳ අදහස. අපි හැමෝගෙම ජීවිතයේ විවිධ උත්සාහයන් දිනනවා. ඒක රැකියාව වෙන්න පුළුවන්. අධ්‍යාපනය වෙන්න පුළුවන්. පෞල් ජීවිතේ ආධ්‍යාත්මික ගමනක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒකෙන් අපි ටිකක් නතර වෙලා හිතලා බලමුද අපි මේ කරන උත්සාහයන් වලදී අපි ඇත්තටම හොයන්නේ අරටුවද නැත්නම් අපි අතරමඟ හම්බ වෙන කොළ අතු ප්‍රශංසා මතු පිට සාර්ථකත්වය පොතු නීති රීති විතරක් අනුගමනය කිරීම බාහිර පෙනුම නැත්තම් එලයා යම් නිපුණතාවයක් යම් දැනුමක් වලින් සෑහීමකට පත් වෙලා නතර වෙලාද ඉන්නේ කියලා. ඒක හිතන්න වටින දෙයක්. Tamange උත්සාහයේ ඇත්ත හරය සැබෑ අරමුණ මොකක්ද? ඒක අරටුව නම් ඒ අරටුව කරා යන්න අතරමඟ හම්බ වෙන මේ දේවල් කොලාතු පොතු එලය බාධාවක් කරගන්නවද නැත්නම් ඒවා පඩිපෙලක් කරගෙන අරටුවටම යනවද කියන එක ගැන හිතන එක වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම අතරමැදි ජයග්‍රහණත් වැදගත්. නමුත් ඒවා අවසාන ඉලක්කය නෙවී කියලා තේරුම් අරගෙන සැබෑ හරය වෙතම අවධානය යොමු කිරීමේ වටිනාකම මේ චූලසාරෝපම සූත්‍රයෙන් අපිට නැවත නැවතත් මතක් කර දෙනවා.